මේ තව ප්‍රශ්නයක් තියෙනවා මේක මේ මෝහය දුරු කර ගැනීමට භාවනා වඩන්නේ කොහොමද කියලා මේ ප්‍රශ්නයක් අහන්නේ. මෝහය දුරු කර ගැනීමට ඉසෙල්ලා මෝහය කියන්නේ පේන්නේ නැති දෙයක්. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ඔය ආදි වශයෙන් සතර සතිපට්ඨානේ භාවනා කරනකොට වඩනකොට අවිජ්ජා දෝමනස්ස කියන දැඩි ඇල්ම සහ දොම්නස කියපු. මෙන්න මේ කාරණා දෙක තමයි ඉස්සෙල්ලාම දුරු කරගෙන යන්නේ. මේ මෝහය කියන එක පවතින්නේ. ඔය ලෝභ, දේශ කියන මේ දෙකත් එක්ක සම්බන්ධ වෙලා ප්‍රධාන වශයෙන්. ඒ ලෝභයයි, දේශයයි දෙක අහක් වුණාම ඔය රාගයත් එක්ක කියන්නේ ලෝභයේම කොටසක්. රාග දේශ කිව්වෙත් ඒකයි. ඒ රාග දේශ දෙක සමග සම්බන්ධ වෙලා තියෙන කොටසෙන් ඒ රාග දේශ දෙක අයින් වෙලා ගියාට පස්සේ ඒ සමග තිබිච්ච රාග මොහයි දේශ මොහයි දෙකත් බිඳිලා යනවා. ඒ කියන්නේ මොහේ බලවත් කොටස් දෙකක්. රාගයේ දුර වෙන රාගයේ ආදීනව දැකලා රාගයේ දුරු කරනකොට ද්වේෂයේ ආදීනව දැකලා ද්වේෂයේ දුරු කරනකොට ඒ සමග බැඳුණු මෝහය දුරු වෙනවා. අන්නේ කියන්නේ මෝහයේ බලවත් කොටස තමයි. යම් කිසි විදිහකින් අපිට මේ තේරුම් ගන්න බැරි නේද වහලා තිබුණේ. ඒ කියන්නේ මෝහය කියන එක තෝරා ගන්න බැරිඳ වැහෙන තැන් ඔය. ඒ දෙක අයින් කරගන්නවා ඒ විදිහට. මේක අයින් කරගත්තට පස්සේ Tamanටම තේරෙනවා යම් කිසි දෙනකදී. මේ රාග දේශ දෙක නැතුවම හිතෙනවා. අනේ මට නැවත උප්පත්තියක් නොවුණා නම් මං කොහෙවත් උපන්නේ නැත්නම් කොච්චර හොඳද කියලා. ওই විලාදී ඊතුරු මොහේ ඉතුරු මොහේ තෝරාගන්න බැරුව හිටියනම් යම් කෙනෙක් ඉපදුනට පස්සේ බලනවා. මොකද එයා උපදින්නේ අපායේ කවදාවත්. එයා උපදින්නේ එක්ක බඹ ලෝක. කාම ලෝකෙවත් උපදින්නේ නැහැ මට්ටමට ආපු කෙනා. උපදින්නේ බ්‍රහ්මයෙක් වෙලා. ඊළාදී බලනවා මං උපන්නනි. දැන් මේ මෙතන මං ඉපදිලා ඉන්නේ. ඉතින් මගේ බලාපොරොත්තුවත් වෙන කොහෙවත් උපදින්නේ නැති වෙන්න. ඉතින් ඇයි මං උපන්නේ? අන්න එතකොට යාර තේනවා උපදින්න හේතු වෙච්ච අවිද්‍යාව මොකද්ද කියලා. දැන් ඕක තේරුම් ගන්න වැදගත් කතාවක් තියෙනවා. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා අනාගාමී උපාසක මහත්මයෙක් හිටියා. ඒ උපාසක මහත්මයාගේ අදහසක් තියෙනවා අනේ මං කවදාවත් මට නම් ආයතරයක් මේ භවයේ නම් ගමනක් එපා එපාමයි. මට ඕනෙම නෑ ආයි උපත්තියක්. ඔහොම බලාපොරොත්තුවකින් හිටියා. නමුත් අන්තිමට වල්නකොට මේ උපාසක මහත්තයා යම් දසක මලා. මැරිලා හිටන් ඊට පස්සේ බලනකොට අවිහ කියන බව ලෝකේ බ්‍රහ්මයේ කියලා ඉපදිලා. දැන් ඊට පස්සේ එයා කල්පනා කරලා බලනවා. මොකද්ද මට මේ සිද්ධ වුනේ? ඇයි මං ඉපදුනේ? ඉපදින අතර නොවුනේ. අලුපාඩුව මොකද්ද? අර තිබිච්ච සියුම් මෝහයේ පෙනුන්නේ ඒ නිසා තමයි යාට ඒක දුරු කරගන්න බැරි වුණේ කල්යාණ මිත්‍ර සම්පත්තියකින් උපදෙස් ලැබුණා නම්. සමහරලාට යා ඒ අත්බැවීම මැරෙන්න ඉස්සෙල්ලා ඒ ටික දුරු කරගන්න එයාට අවස්ථාව ලැබෙනවා. එහෙම උපදේශයක් ලැබුණේ නැහැ. නමුත් දැන් මේක එයාටම ස්වයංක්‍රීය වශයෙන් නැත්නම් එයා තුරව මතුවලා එන්න ඕනේ. මෙන්න මේකයි මගේ තිබිච්ච මෝහය කියලා අත්දැකීමක් දැකලා. කෙනෙක් කල්යාණ මිත්‍රේ පෙන්වන්න හිටියේ නැත්නම් සිද්ධ වෙන දෙයක් ඔයි කියන්නේ. ඊට පස්සේ මොකද උනේ? එයා කල්පනා කරලා බලන මං උපන්නේයි. මොකද්ද හේතුනේ? මල්ලගේ තිබිච්ච තණ්හා මොකද්ද තව? අවිද්‍යාව තියෙන්න එපා උපදින්න. ඒක තමයි එතන මොහය කිව්වේ. එහෙනම් මොකද්ද තිබුණේ? දැන් නම් මට තේරෙනවා කියලා අර මතක් වුණා. ආවර්ජන වුණා තිබිච්ච අලුපාඩුව. මං මේ මනුස්සව ඉන්න කාලේ මට කොච්චර බණ ඇහුවත් මදි. තව අහන්න හිතෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ සංඝරත්නයේ කොච්චර ඇසුරේ හිටියත් මට මදි. තව ටිකක් වෙලා ඉඳ හිතෙනවා. මේකනේ මගේ තියෙච්ච අඩුපාඩු ඉතුරු ටික. මම ඒක හොඳ එකක් කියලා ගත්තානේ. ඒ හොඳ එකක් කියලා ගත්තේ හොඳ එකක් කිය පැවැත්ම. ඒ පැවැත්ම හොඳයි කියලා ගත්තේ මගේ අඩුපාඩුව. මෙන්න මේක තමයි මගේ ඉතුරුලා තිබිච්ච මොහොය. අන්න ඒ වෙලාවේ ඒක දැක්කා. දැකලා හිටන් ඊට පස්සේ මොකද කරන්නේ මේ මොහොතේ මේක බිඳිලා ගියා. ඉන් බ්‍රහ්මයා අරිහත් තේරපත් වෙනවා. දැන් අන්නේ තේරුම් ගත තැන. එක ඊළඟ භවයේදී ඔක තෝරා ගන්නවා. එක මේ භවයේදී ඔක තෝරා ගන්නවා. දැන් ওই විදිහට කාම රාග, රූප රාග, අරූප රාග එනකන් ඉවත් කරලා විදර්ශනාවෙන් වදාගත්ත. දිනු කරලා හිටන් දිනු මනස ඇති කරගෙන. ඒ තරමට සුද්ධ වෙච්ච එක්තරා භික්ෂූන් වහන්සේ නමක් හිටියා බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ. සරියුත් හාමුදුරන්ගෙන් අහනවා. "ඇවැ සාරිපුත්තේනි මට දස දහසක් සක්වල බලන්න පුළුවන් දිවසක් තියෙනවා. එච්චර දිවසක් තියෙන මට අරිහත්ත්වයටපත් වෙන්න බෑනේ. අන්න යට ප්‍රාන්තේ යම්බතු වුණා. එච්චර දිවසක් තියෙනවා. එහෙම තියෙන මට අරිහත්ත්වයටපත් වෙන්න බෑ. ඒ මොකද? ඔය ප්‍රශ්නේ ඇහුවා. දැන් ඔය ප්‍රශ්නේම උත්තරයක් කරගත්තා. සැරියුත් හාමුදුරුව. ඇවැත්නි ඔබ විසින් මට දස දහසක් සක්වල බලන්න පුළුවන් දිවසක් තියෙනවා කිව්වා. ඒ තමයි ඔබේ ඉතුරුලා තියෙන මානේ. ඔය අදහස හිතෙන් අත්හරින්න. ඔය මාන්නකාර අදහසක් වෙයි දෙවුන් නැතුවට. ඕක හිතෙන් අත්හරින්න. මෙතර හැකි මට අරිහත්ත්වයටපත් වෙන්න බැරි විසිතතාවයක් ඔබට එනවා. ඒක තමයි ඔබේ ඉදිරි ඔබේ ඉදිරියලා තියෙන ඔබේ ඉතිරි වෙලා තියෙන උද්දච්චය. අන්න මාන උද්දච්ච අවිද්‍යාව කියන වෙන සංයෝජන තුන ඉතුරු වෙච්ච ඉඳලා රහත් වෙන්න බැරි වුණේ. අන්න විග්‍රහ කරලා දෙනවා. ඉතින් එච්චර වල මට ඇයි අරිහත්ත්වයටපත් වෙන්න බැරි? ඔය ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔබේ අවිද්‍යාව. එහෙනම් ඔය ප්‍රශ්නේ තුලම තියෙනවා ඔබේ ඉතුරු හරිය තියෙන හැටි. එහෙනම් මාන උද්දච්ච අවිද්‍යාව කියන ඉතුරු ටික අයින් කරගන්න ওই විදිහට. එහෙනම් මට මං මට මෙච්චර වළන්න පුළුවන් දිවසක් තියෙනවා කියන වාණේ අත්තර ගන්න. ආයෙ බලාපොරොත්තු තියාගන්න එපා කියන්න එපා. ඒතර මිත්‍රේ බැරි තියෙන මට ඇයි අරිහත්ත්වයටපත් වෙන්න බැරි කියන මේ උදාහරණ නැති වෙලා යයි. එතකොට ඇයි කියන ප්‍රශ්නයක් තියුණා නම් ඒ අවිද්‍යාව දුරු වෙයි. ඔය ටික කියනකොට වැඩි වෙලාවක් යන්නම වුන්නේ ඒක ආවර්ජනා කරන හරිහත්තරපත් වෙනා උන්වහන්සේ. අන්න අඩුපාඩුව. ඉතින් ඔය වගේ ඊටාම සුළු දෙයක් ඔය මෝහය කියන එකේ අවසානයේ තෝරාගන්න හරි අමාරුයි. නමුත් කවදා හරි අධ්‍යක්ීම් තුලින්මත් ඔතෙන්ට එනවා. කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබුණොත් ඊටාම ඉක්මනින් ඔක තෝරාගෙන එතන විදර්ශනා කරලා ඉක්මනට පුළුවන්. ඒකයි කාරණේ.